එක එක සානස මේ සානස ඇත්තට මගේ ප්‍රශ්න චුට්ටක් වෙනස් දැන් දැන් ඒක හරි ඒ ඔබ වහන්සේ කියපු කතාව සම්පූර්ණයෙන්ම සම්පූර්ණයෙන්ම නිවැරදි ඒක ගැටලුවක් නැහැ දැන් නමුත් හැබැයි අපි බෞද්ධ බෞද්ධයෝ වශයෙන් අපි පුළුවන් තරම් සාකච්ඡාව ප්‍රායෝගික පැත්තට යොමු කරන එක හොඳයි මොකද අපේ ධර්ම සාකච්ඡාවේදී අපි නිතරම කියන කතාවක් තමයි අපිට මේ ලෝක විෂයන් ගැන කතා කරන්න ගියොත් එහෙම මේක කතා කරලා ඉවරයක් වෙන්නේ ඉතින් ඒවා කතා කරන්න මණ්ඩප ඕන තරම් තියෙනවානේ අපි මේ මේ සාකච්ඡාව හැමතිස්සෙම කරන්නේ මේ ධහමේ මූලික સિદ્ધාන්ත පාද කොටගෙන තම තමන් පුහුණු කිරීමේදී මේක වැදගත්. ඒකයි මම අර විතරම කියන්නේ අනිත් අය සම්බන්ධව අපිට තීරණ ගන්න බෑ මෙතන. දේශපාලනඥයෝ හරිද, සාමාන්‍ය රටවැසියන් හරිද, අනිත් හාමුදුරුවෝ වැඩ කරන ඒවා අපිට තීරණ ගන්න පහසු කාරණා නෙමෙයි. ඒවා ගැන සංවාදයන් අපිට වෙනම කරන එක හොඳයි. මෙතනදී අපි කතා කරන්නේ තමන් සම්බන්ධව. තමන් සම්බන්ධව තමන්ට මේ ධර්මයේ ප්‍රගුණ කිරීමේදී යම් ගැටලුවක් මතුවෙනවා නම් අන්න ඒකට මුල් තැන දෙන එක හොඳයි. එහෙම නැත්නම් මේ කතාව ඉවරයක් කරන්න බෑ කොතනකින්. සානස් මගේ ප්‍රශ්න ඇත්තටම මේ දැන් ඒ ඒකට දැන් බෞද්ධ අපිට දැන් බෞද්ධයෙක් හැටියට අපි මේවා ග්‍රහණය කරගන්නේ කොහොමද දැන් ලංකාවේ ඇත්තටම මේක එකට බද්ධ වෙලා තියෙනවනේ මේ Hindu ධර්මයේ සහ බෞද්ධ ධර්මයේ එතකොට මේ ශ්‍රද්ධාවට මේක බලපාන්නේ නැද්ද කියන එක දැන් මම දන්නවා ඒක මෙහිණාස කෙනෙක් අර අනුරමන්තුක මහත්මයා මතක් කරපු වගේ මේ හැමතැනම තියෙන්නේ ඔව් ඒ කියන්නේ විෂ්ණුගේ පින්තූර ඒවා කියලා තේරුම් තමයි මේ අභිධර්මයේ මූලික කරුණ ගැන අපි කතා කරන්නේ. එතකොට මේ කියන සද්ධාව Taman තුල තියද නැද්ද? නැතිනම් Taman කොහෙද ඉන්නේ? ඒකෙදි අපිට අනිත් අය විනිශ්චය කරන්න බෑ. අනිත් අය කොතනද ඉන්නේ? ඒගොල්ලන්ගේ සද්ධාව හරියද? ඒක වෙනම විෂයක්. මේ ධර්මයේ ප්‍රගුණ කරනවා කියන්නේ මේ කියන සද්ධාවේ ගති ලක්ෂණ මට තේරෙනවද මේ කියාපු කාරණා ටික? ඒ ටික මගේ ළඟ තියද? නැද්ද? එච්චරයි. ඊට හා මොකුත් මේ සම්බන්ධව තීරණය කරන්න බෑ. හොඳයි එහෙමයි සම්මා. අරුණ අරුණ මනතුංග මහත්තයා ප්‍රශ්නේ තිස් මම කිව්වේ දැන් ඒ අර දෙදෙනා යෝගීන් හමුවට ගියයි කියලා අපිට තීරණය කරන්න බෑ මිත්‍යා දෘෂ්ටිය ගත්තයි කියලා. අපි කොහොමද වෙන කෙනෙකුගේ මනස කියවන්නේ? ඒවා විවිධ පදනම් තියෙන්න පුළුවන්. ඒ නිසා අපිට පිටින් බැලුව බැලමට අපිට මතවාදයක් කියන්න පුළුවන්. දේශපාලන මතවාදයක් හරි පෞද්ගලික මත ඒවා ධර්ම කාරණා නෙමෙයි. ඒවා නිකන් අනවශ්‍ය ප්‍රශ්න ගොඩක් විතරයි. ධර්මකාරණා හැටියට අපට වැදගත් වෙන්නේ මේ අපි අභිධර්මයේ මූලික කරුණු කතා කරන්නේ ඇයි මේ චෛතසික ධර්මයන්ගේ මූලික ගති ලක්ෂණ මේ කියන කතාව අපට තේරෙනවා තේරෙන්නේ නැත්නම් අන්න ඒ ගැන අපි විග්‍රහ කරගන්න එක හොඳයි ඊට පස්සේ මේ කියන ගුණාංග මගේ මනසේ තියද නැද්ද ඒක අපි සබුද්ධිකව තම තමන් අධ්‍යයනය කරන්න ඒකට දැන් සමහර කෙනෙක් ප්‍රශ්න අහුවෙන් පස්සේ මම කියන්නේ ඒක ඔබම විමසන්න කියලා කියන්නේ ඒ මොකද මේක මෙහෙමම කළ යුතුයි මේක මෙහෙම කරන්න එපා කියලා නිර්ණායකයක් බුදුදහමේ තියෙන කාරණා අපට කියන්න පුළුවන්. එහෙම නැතිව අපට වෙනම හදලා ඕක මෙහෙම විය යුතුයි කියලා අපි දෙක එල්බගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඒ නිසා <laughs> දැන් ඔබතුමා අහන ප්‍රශ්න ගොඩාක් වටිනවා. අර අපි වෙන පැත්තකට ගියොත් මේක ඉවර කරන්න පුළුවන් සාකච්ඡාවක් වෙන්නේ නැහැ. සහ ඒක එච්චර වැඩකට වැඩක් නැහැ. මොකද ඒකට තව නෑ සානද මම දැන් මම අහන්නේ ඇත්තරම ඇත්තරම දැන් අපේ මම විතරක් නෙමෙයි දැන් හිතන්නකෝ මගේ නංගි මගේ මල්ලි මගේ පවුල එතකොට මගේ ඒ ඒගොල්ලන්ට කියනද ධර්මය අධ්‍යයනය කරලා ඒගොල්ලෝ හඳුනගෙන ඒගොල්ලෝ ගැන තීරණ ගන්න යන්න එපා. ඒක නංගිද මල්ලිද නෙමෙයි අම්මා තාත්තා වුණත් අපිට තීරණ ගන්න බෑ ඒගොල්ලෝ සම්බන්ධ. අපිට අපි දැන් දේශනාවක් අපි අපි දැන් ධර්ම දේශනාව කරන්නේ මට නෙමෙයිනේ. ඒ කියන්නේ පිටටනේ. මම ඒ ඒ ඒ අවස්ථාවකදී අපි හැමලම අනුගෙන සැලකිලිමත් වෙනවනේ. ඒකට මම අහන්නේ ඒක ඒක එහෙම අපි වෙන්න ඕනද නැද්ද කියන එක තමයි සවන්වංශ. ඒක ඒ කියන්නේ දැන් අපි ධර්ම දේශනාවක් කරනකොට සවන්වංශ නැත්නම් අපි කාට හරි කියනකොට ඒක මට නෙමෙයිනේ පිටරෙනි කියවෙන්නේ. දැන් මගෙන් පිටට යන දෙයක් නේ ඒක. ඒකට එහෙම අවස්ථාවකදී දැන් මේ මේ පැටලිලා තියෙන පැටලවිල්ල මම කියන්නේ මේ Hindu සහ බෞද්ධකම පැටලිලා අපේ ශ්‍රද්ධාව නැති වෙනවා මොකද අපේ යන්නේ බුදු බුදුහාඳුරන්ගේ දේශනාවකට නෙමෙයි වෙන වෙන පැත්තකට යන ගතියක් අපේ ලංකාවේ තියෙනවා දැන් ඕක ඇමරිකාවක රටවල් නැහැ. ඉතින් නෑ මම කියන්නේ අපි ඒකට ගලප ගන්න ඕනේ කොහොමද? අපි කාට හරි අවවාදයක් දෙනවා නම් දෙන්න ඕනේ කොහොමද? මම කියන්නේ මේ බෞද්ධකම සහ Hindu <laughs> සම්බන්ධයට අවවාද දෙන්න කලින් තමන් හරියට පැහැදිලි කරගන්න ඕන කාරණේ. දැන් මේ කියන කාරණා මට පැහැදිලි නැත්තම් මට අනිත් කෙනෙකුට පැහැදිලි කරන්න බෑ. සල් මුලින්ම ඔබතුමා පැහැදිලි කරගෙන ඉන්න ඕන මොකද්ද මේ කියන කතාව මට තේරෙනවද Tamanටවත් හරියට ඒක ඒක ඒක මට පැහැදිලි ස්වාමීනාත් මට හොඳනම් පැහැදිලි මම ඒක ඒක තමයි අහන්නේ ඔබ වහන්සේගෙන් එහෙම වෙලාවකදී අපි සමාජෙත් එක්කලා ගැටෙනකොට කොහොමද ඒක හසුරව ගන්න ඕනේ කියන එක තමයි මම මේ අහපු ප්‍රශ්නේ ඔබතුමාට ඔබතුමාට පැහැදිලි නම් ඒ පැහැදිලි විදිහට පැහැදිලි කරන්න එච්චරයි දැන් පැහැදිලි නැති නිසානේ අපි මේ පටලව ගන්න ඒ නිසා තමයි මම කිව්වේ පටලවෙන්නේ නැති වෙන්න නම් අපි වෙන වෙන මූලයන් හරියට අධ්‍යයනය කරන්න සාහිත්‍ය නම් සාහිත්‍ය මූලය ඉතිහාසය නම් ඉතිහාස මූලය ඊළඟට එතකොටයි ඒක ශාස්ත්‍රීය වෙන්නේ. ඊළඟට පුරාවිද්‍යාව නම් පුරාවිද්‍යා මූලය. ඊළඟට චිත්‍ර නම් චිත්‍ර කලාව, මූර්ති නම් මූර්ති කලාව. එතකොට සමාජ විද්‍යාව නම් සමාජ විද්‍යා සම්ධර්මයක්. එතකොට ඒව මත සාකච්ඡා කරලා ඒගොල්ලන්ට නිවැරදි තීරණ වලට එන්න කියන්නේ. අපි ධර්මය පිළිබඳව ප්‍රගුණ කරනවා නම් ඒව නෙමෙයි අදාළ වෙන්නේ Tamanගේ මනසේ අර බුදුහාමුදුරුවෝ කාලාම්මගේ විමසෝ වගේ ලෝභය ඇති වෙනකොට ඒක තේරෙනවාද? ඒක හොඳ නැහැ කියලා තේරෙනවා. තේරෙනවා. ඒක දුරු කරන්න. එච්චරයි. ඒ මට්ටමටයි අපි ධහම පුහුණු කළ යුත්තේ. ඊට පස්සේ මේ කියන සද්ධාව මට තේරෙනවා. මේ මේ සද්ධාවේ කියන මේ ගුණය මට තේරෙනවා. ඒක මගේ මනස තුළ ඇති වෙනවද නැද්ද? ඒක ඇති වෙනවද නැද්ද? ඒක Taman හරියට දීර්ඝ කාලයක් ප්‍රගුණ කර ගන්නවා. ප්‍රගුණ කළාට පස්සේ අපිට අනිත් අයට කියන්න පුළුවන්. ඔය දේවල් වල පටලවා ගන්න එපා. මෙන්න මෙහෙම කරන්න. එතකොට ඒක කරන්න කියලා අපිට කියා ගන්න බැරි වෙන්නේ මොකද මම පැටලලා ඉන්න නිසා. එතකොට ඒ නිසා ඉස්සල්ලා තමන්ව ලෙහා ගන්න. තමන්ව ලෙහාගෙන හරියට ඒවැ මූල ධර්ම ටික හරියට හඳුනා ගන්න. හඳුනාගත්තට පස්සේ අපිට අනිත් අයටත් යම් ප්‍රමාණයකට මඟ පෙන්වන්න පුළුවන්. එහෙම නැති වුණොත් ධර්මයේ පැහැදිලි කරන තමන් මඩවල ඉඳගෙන අනිත් අය ගොඩින් තියන්න හැදුවට ඒක සාර්ථක වෙන්න තමන් ඉස්සල්ලා ගොඩට ඇවිත් ඕන අර මඩවලේ ඉట్లా ඉන්න කෙනා එතනින් බේර ගන්න. හොඳයි සනතරන්සන්න. දවසක්.